අද මේ හිමිදිරි උදෑසන ඔබ විශේෂ දෙයක් සිහි කරන්ටයි සූදානම් වෙන්නේ. ඒකට කියන්නේ ඡාගානුස්සති කියලා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේ බුද්ධානුස්සති භාවනාව යෙදෙනවා වගේම ධම්මානුස්සති සංඝානුස්සති භාවනාවල යෙදෙනවා වගේම තමන්ගේ සීලාදී ගුණ ධර්ම රකින්නවා වගේම තමන්ගේ ජීවිතය තුළ දියුණු කරන්න පුළුවන් දෙයක් තමයි පරිත්‍යාගය. මේ පරිත්‍යාගයේ දියුණු කරන ආකාරය සීකිරීම තමයි ඡාගානුසති කියන්නේ. ලෝභකම කියන්නේ සිතට කිලුටක්. ඒ ලෝභකම නිසා කෙනෙක් ලෝභකම මුල් කරගෙන, ලෝභ සිතිවිලි මුල් කරගෙන, ලෝභ හැඟීම් මුල් කරගෙන වචනෙන් පව කරනවා, කයින් පව කරනවා, සිතින් පව කරනවා. පරිත්‍යාගය කියන්නේ කුසලයක්, පිනක්. පරිත්‍යාගය මුල් කරගෙන කෙනෙක් වචනෙන් පව කරන්නේ නැහැ. පරිත්‍යාගය මුල් කරගෙන කයින් පව කරන්නේ පරිත්‍යාගය මුල් කරගෙන මනසින් පව කරන්නේ පරිත්‍යාග කරන්නට නම් Taman මසුරු නැති කෙනෙක් වෙන්න ඕන මසුරු නැතිකම කියලා කියන්නේ Tamanගේ ජීවිතයට ලොකු සැනසෙල්ලක් ලොකු ලාභයක් ලොකු යහපතක් මසුරුකම කියලා කියන්නේ අනුන් විසින් Taman සතු සම්පත් තවත් කෙනෙක් භුක්ති විඳිනවා දකින්න Tamanට තියෙන අකමැත්ත මෙන්න මේ නපුරුකම මුල් කරගෙන මසුරුකම මුල් කරගෙන නපුරු ජීවිතයක් පීඩාකාරී ජීවිතයක් දරුණු චරිතයක් නිර්මාණය වෙනවා. නමුත් පරිත්‍යාගය මුල් කරගෙන කවදාවත් දරුණු චරිතයක් නිර්මාණය වෙන්නේ නැහැ. පරිත්‍යාගය මුල් කරගෙන උදාන පුරුෂයන් බිහි වෙනවා. මේ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිබෙන්නේ මසුරු මල අත්හැරලා දාලා පරිත්‍යාගයේ පිණිස දෑත දෑත සෝදාගෙන ඉන්න කෙනෙක් බවට පත් වෙන්න කියලා. අන්‍ය ආකාරයට තමන් තුල යම් යම් කිසි කෙනෙකුට ඕනෑම කෙනෙකුට පරිත්‍යාග කරන්න තිබෙනවා නම් හැකියාව. ඔබ තුල තිබෙනවා නම් අඹ ගෙඩි දෙකක්. ඒ අඹ ගෙඩි දෙකෙන් එකක් හොඳ අඹ ගෙඩියක් නම් අනිත් එක තැළුණු අඹ ගෙඩියක් නම් ඔබ තැළුණු තැළුණු අඹ ගෙඩිය පාවිච්චි කරලා අර හොඳ අඹ ගෙඩිය දාණය පිණිස අනුන්ට පරිත්‍යාග කරනවා නම් ඔබ තුල පරිත්‍යාගයේ දියුණු වෙච්ච කෙනෙක්. ඔබ ළඟට කවුරු හරි පැමිණුණු වෙලාවක ඇඳුමක් ඉල්ලාගෙන පාවිච්චි කරපු කිලුටි වෙච්ච ඉවත දමන ඇඳුමක් දෙන්න එපා. අලුත් ඇඳුමක්, සතුටු වෙන ඇඳුමක්, තවත් කෙනෙක් දැක බලා ප්‍රීතියට පස්වන ඇඳුමක් දෙන්න. අන්න එතන දිනු වෙන්නේ ඔබගේ පරිත්‍යාගයයි. හොඳම හොඳ දේවල්, රසවත්ම දේවල්, යහපත් දේවල් දෙන්න දෙන කෙනා යහපත් දේම ලබනවා. මේ නිසා ඔබට පුළුවන්කම තිබෙන්න ඕන තවත් කෙනෙකුට උපකාරයක් කිරීමේදී Tamanට එපා දෙයක් අනුන්ට දෙන්න එපා. Taman කැමති දෙයක් අනුන්ට දෙන්න. ඒක තමයි පරිත්‍යාගය කියන්නේ. මේ පරිත්‍යාගමේ ගුණය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් බොහෝ දියුණු කරලා තිබෙනවා. ඒ නිසා යමක් පරිත්‍යාග කිරීමේදී පුද්ගලයන්ගේ තරාතිරම සොයන්න යන්න එපා. යමක් පරිත්‍යාග කිරීමේදී පුද්ගලයන්ගේ බාහිර දුර්වලකම් සොයන්න යන්න එපා. යමක් පරිත්‍යාග කිරීමේදී පිරිසිදු හිතින් පරිත්‍යාග කරන්න. එබඳු ආකාරයේ දෙයක් තමන්ගේ సంతානයේ ගොඩනැගෙනකොට ඒ පරිත්‍යාග මුල් කරගෙන තමන්ගේ තමන්ට සැහැල්ලු හිතක් ලැබෙනවා. ඒ පරිත්‍යාග ගුණේ සීකරණයකට සිතයි කයයි සැහැල්ලු වෙනවා. සිතයි කයයි සැහැල්ලු වෙනකොට ප්‍රීතියටපත් වෙනවා. ඒ ප්‍රීතිය නිසා සිත සමාධිමත් වෙනවා. මේ නිසා චාගානුසති භාවනාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් විසින් ඊ타මත්ම මනවින් දියුණු කරපු භාවනාවක්. ඒ පරිත්‍යාගයේ ඇතිවන්නා වූ චාගානුසති භාවනාව ඔබේ දෛනික ජීවිතයට පුරුදු කරගන්න. ලෝභ කෙනෙක් වීම, ජීවිතයේට නරක නපුර කිලුටක් අවාසනාවක්. පරිත්‍යාග සහිත කෙනෙක් වීම, යමක් දෙන්න පුළුවන් කෙනෙක් වීම, ජීවිතයට ලාභයක්, ජීවිතයට ආශිර්වාදයක්, ජීවිතයට සැනසෙල්ලක්. මේ නිසා අපි මේ මනුස්ස ජීවිතයේ මේ සුළු කාලය තුල දිනු කර ගැනීමේදී මේ කියන ගුණාත්මක චින්තනය තමන්ගේ ජීවිතය තුළ වර්ධනය කරගන්නට මහන්සි ගත යුතුයි. ඒ නිසා ලෝභ නැති, මසුරු නැති ඊළඟට ඉරිසියා නැති සාන්ත සිතක් ඇති කරගන්න ඔබට පුළුවන් වෙනවා පරිත්‍යාගයේ දිනු කිරීමෙන්. ඔබ තුල යම්කිසි පරිත්‍යාගයක් දිනු වෙනවද? ඒ පරිත්‍යාගය කළ මොහොතේ සිට ඔබ තුල ආධ්‍යාත්මික වශයෙන් වටිනාකම් දිනු වෙනවා. ඔබට ඔබ තුලින්ම දැක ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා මේ උතුම් පරිත්‍යාගමේ ගුණය ඔබ තුල දිනු කරගෙන ඒ පරිත්‍යාගමේ ගුණය ඔබ ධර්මාබෝධය කරා යොමු කරගන්නට තමන්ගේ ජීවිතයේ සැනසෙල්ල සැපත සෞභාග්‍ය තුන සෙමු කරගන්නට ඔබ තුල දියුණු වන ඒ පරිත්‍යාග ගුණය හේතු කොටගෙන ඔබට සිතක් සාන්තියක් යහපතක් සැනසෙල්ලක්ම වේවා